අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අදත් හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ මනෝ සමාචාරම් පහං දුවිදේන වදාමි තී අරුකටේතු ස්වාමීන් වහන්සේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචනාංශ ඉදිරිපත් කරන මේ කාරණාව නැත්නම් මනෝ සමාචාරවල තියෙන සෙවිය යුතු පැත්තත් නොසෙවිය යුතු පැත්තත් කියන දෙක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ස්විච්චාවෙන් ඉදිරිපත් කරලා පෙන්නනවා මෙතන මේ මනෝ සමාචාර කියලා සඳහන් කරන්නේ දැඩි ලෝභයත් ද්වේෂයත් විහිංසාවත් කියලා. උඩ මේ කාරණා තුන ත්‍රිපිටකයේ විවිධ තැන්වල විවිධ විදිහට සඳහන් කරලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා කියලා සමහර තැන්වල තියෙනවා. මෙතන අභිජ්ජා ව්‍යාපාද විහිංසා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ ඒ තැන්වල මේ සූත්‍රයට අදාළ සාධක තියෙනවා. ඒ අනුව අපිට භාවනා කරන කෙනෙක් වශයෙන් මේකේ කොතෙක් දුරට සදාචාර සම්පන්න සීලයට අදාළ ඉක්මීමට අදාළ කොටසක් තියෙනවද කොතෙක් දුරට එහාට ගිහිල්ලා සමාධියක් දිනු කරනකොට සතිය මේ සමාචාර සම්බන්ධ කොච්චර දත යුතු කියලා බෙදලා බලන්න වෙනවා සූත්‍රවල දක්වන හැටියට. උදාහරණයක් වශයෙන් එකපාරක් අපි දේශනා මාලාවකට ලං කරගත්තා පංසුදෝන සූත්‍රය කියලා අංගුත්තර නිකායේ සඳහන් සූත්‍රයක්. ඒකේ සරුවච්චන් වහන්සේ රත්තරන් සහිත පසක් කරගත්ත මිනිස්සෙක් ඒකෙන් රත්තරන්ෙන් කරගැනීමේදී අර කොයි කොයි විදිහට තමන්ට අවශ්‍ය ටික තියාගෙන අනවශ්‍ය ටික හොදාරිනවද කියලා රත්තරන් හොදනවයි කියලා ඒකට කියන්නේ සඳහන් කරනකොට ඉස්සල්ලාම ඕලාරික උපක්ලේශ වශයෙන් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා. ඒක පෙන්වන්නේ උපමාවට අතින් අහුල්ලා විසිකරන්න පුළුවන් බොරළු කෑලි තියෙනවා. ඉස්ලාම් කරන්නේ සල්ලඩ කරලා ඒ බොරළු කෑලි අරන් විසි කරනවා. ඒකේ හතරන් ගුලි නෑ. ඒකේ තියෙන හරිය තියෙන පස්. ඒක අයින් කරාට පස්සේ ඇතුලේ අර හතරන් කෑලි සහිත මඩෝල දෙවෙනි මජ්ක්‍ධිමා උපක්ඛිලේශා කියලා මධ්‍යම ප්‍රමාණයේ කැට තියෙනවා. ඒකත් අයින් කරනවා. ඒ වයින් කරන බොහොම ප්‍රවේශමෙන් අර ලොකු කෑලි අයින් කරනකොට ඒ ලොකු කෑල්ලක් රත්තරන් කෑල්ලක් නොවෙන්න වග බලන්න තමයි අයින් කරන්නේ. ඉතින් ඒකෙදී අර මුල්ම කොටස අයින් කරනකොට එහෙම නැත්නම් ඕලාරික වූ ගොරෝසු උපක්ලේශ අයින් කරන තැන මනෝ දුස්චරිත කියලා සඳහන් වෙනවා. මනෝ දුස්චරිත කියලා කියන්නේ Tamange හිත නිතරම මේ දැඩි ලෝභයෙන් පෙළෙනවා. ඒ පෙළීම නිසා ඒකේන සමාජ ඇසුරේදී පුද්ගලයාට වැඩිය වස්තු වලට ප්‍රිය කරනවා. ඉතින් ඊට පස්සේ දිගටම වස්තුවක් උනේ පුද්ගලෙක් මරන්න නැත්නම් වස්තුවක් උනේ පුද්ගලයේ දාශ භාවයට ගන්න. එහෙනම් වස්තුවක් උනේ පුද්ගලයේ නීච තත්ත්වයටපත් කරන්න පෙළඹෙනවා. ඉතින් ඒක සමාජ පිළිලයක් පවුලක ගත කරනකොට ගෙදරක් ගත කරනකොට සමාජයක් ගත කරනකොට අවුලක් වෙනවා. ඒකට හොඳ ප්‍රකාශයක් මම දැක්ක මේ ළඟදී දලයි ලාමතුමා කරලා තිබුණා. වස්තු තියෙන්නේ වැඩ ගන්න මිනිස්සු ඉන්න ප්‍රේම කරන්නයි. එහෙම තමයි මේක මැවිලා තියෙන්නේ. නමුත් අද වස්තු වලට ප්‍රේම කරනවා මිනිස්සුන්ගේ වැඩ ගන්නවායි කියලා. ඒ තරමටම උඩයට ගිය සමාජයක් අද තියෙනවා. අපි ඕනම කෙනෙක් මිනිස්සුෙක් අප කරන ලෑස්ති අපිට අවශ්‍ය වස්තුව අපිට අවශ්‍ය සුඛෝභෝගී වස්තු ලැබෙනවනම් මිනිස්සෙක් අප කරාට මිනිස්සෙක් දාස භාවයට යෙදුවට මිනිස්සු පහත් අත්‍තරපත් කරා ප්‍රශ්නේ නැහැ. අන්න ඒ වගේ ක්‍රියාකාරකම් වෙනකොට ඒක මේ මනෝ දුච්චරිත වලට වැටෙනවා. පෙරෙන තරම් වැක්කෙන තරම් දැඩි ලෝභය තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂය ව්‍යාපාදය ඒ හොත්සලකින් මැස්ස යන්න බෑ පොඩි දෙයක් වෙච්ච ගම අධිකතර දඬුවම් කරනවා එහෙම නැත්නම් අධික චෝදනා කරනවා දඬුවම් කරනවා ඒක වෙච්චහමත් සමාජ මට්ටම බලපාන එහෙම නැත්නම් හිංසා කරුණාවේ අනිත් පැත්ත කිසිම දෙතක් කනුකම්පාවක් නැහැ. හිංසාව තුළින්ම කටයුතු කරන්නේ. ඉතින් මෙව්ව වැටෙනවා මනෝ දුස්චරිත වලට. නමුත් ඒ ටික ඉච්චරම නැති වුණාට ඒ තරම්ම මේ වස්තු ලබා ගැනීම සඳහා මිනිස්සුක අප කරන තරමටම දැඩි ලෝභයක් නැහැ. නැත්තම් විතම ලෝභයක් නැහැ. එහෙම නැත්නම් මේ හොස්ලංගින් මැස්සයන් බැරතරම් කේන්ති යන ගතියකුත් නැහැ. එහෙම නැත්නම් දයනුකම්පාව නැත්තේවත් නැහැ. නමුත් මේ මට්ටමින් එහාට ගියාට පස්සේ යෝගාවචරයා යෝගාවචරගේ හිත ඇතුලේ උපක්ලේශ මට්ටමින්, නීවරණ මට්ටමින්, පරිඋත්ථාන මට්ටමින් මේ තුන නැති කෙනෙක් ඇත්තමත් නැහැ. යම් ප්‍රමාණයකට ලෝභයක් නැති කෙනෙක්, යම් ප්‍රමාණයකට ද්වේෂයක් නැති කෙනෙක්, යම් ප්‍රමාණයකට හිතේ අනුකම්පාව හිගගතියක් නැති කෙනෙක් නැහැ. ඉතින් එතකොට අර මාන කායික දුෂ්චර්ය සඳහා සීලය අපි උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා සීල ශික්ෂාව ශික්ෂාපද මාර්ගයෙන් කය වචන දෙක හික්මවා ගැනීම මාර්ගයෙන් මේ අපේ හිතේ තියෙන මේ වැగిරෙන තරම් වූ කෙලස් එලි දක්වන්න දෙන්නේ නැතුව අරස කරගන්න එකට සීල කියනවා නමුත් ඒ සමාජයට හානි කරන ආචාර ධර්මට හානි කරන මට්ටමට නැති වුණාට හිත ඇතුලේ තියෙන කෙලෙස් හොඳටම පේන්න පටන් ගන්නවා කෙනෙක් මේ සතිය එන්න තමයි අප්‍රමාද ප්‍රතිපදාව සමාධි ශික්ෂාට දාන්න ගිය ගමන. මොකද එතනදී අපි මීට වැඩිය assume ලෙස තමන්ගේ හිත එහෙම නැත්නම් වීතික්‍රම කෙලෙස් වලින් අයින් වෙලා පරිඋත් ทาน කෙලෙස් එක්ක ඍජු මූණට මූණ දාලා සත්නකට වගේ යන්න පටන් ගන්නවා. එතකොට ද්වේෂී පහළ වෙනවා, ආලෝභ පහළ වෙනවා, ලෝභහිත හිංසක බව පහළ වෙනවා. අන්නේ වෙලාවල් වලට ක්‍රියාත්මක කිරීමට අපේ තේරවාද සාසනය ගොඩාක් ලොකු ආයුධ මල්ලක් තියෙනවා. එහෙම නැත්නම් උපකරණ රාශියක් තියෙනවා. ඒවා උපකරණ ක්‍රියා කරේ නැතුව වීතික්කම නොවි බේරෙන්න පුළුවන්. නමුත් මේ උපකරණ ක්‍රියාත්මක කිරීමෙන් තේරෙනවා ඒ ඒ උපක්ලේශයට ඒ කියන්නේ දැඩි ලෝභයට සාපේක්ෂව ත්‍රිපිටකයේ දීලා තියෙන උපක්‍රම ක්‍රමසාවිදි පාවිච්චි කරනකොට පුදුමාකාර කුසලතාවයක් ලැබෙනවා. ඒක කරහැරීමෙන් කවදාකවත් ලැබෙන එකට කෙලින්ම මොන දීලා යම් වෙලාවක මේ දැඩි ලෝභය විසම ලෝභය මයිලඟ තියෙනවා ඒක මේ මගේ දෝෂයක් නෙවෙයි මනුස්සකමේ දෝෂයක් මේකට මේ අපේ තේරවාද ශාසනයේ ප්‍රතිනිධියක් තියෙනවා ප්‍රතිකර්මයක් තියෙනවා කියලා අන්නේ ප්‍රතිකර්මයට ඍජුව මොන දෙන්න කියාට පස්සේ ඒ ප්‍රශ්නේ මග ඇරලා යනවට වැඩිය ප්‍රශ්නෙට මුහුණ දීම නිසා පුදුමාකාර කුසලතාවයක් එන්න පටන් අර ගන්නවා ඒවා නෝපන් කුසල් ඉපදවීම පැත්තට වැඩෙනවා. අර විෂම ලෝභය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, හිංසක බව දුරු කිරීම වගේ දේවල් උපදින්න ඉඩ තියෙන කෙලෙස් නොඉපදීමේ කටයුත්තට යනවා. එහෙම නැත්නම් හිතේ දැනට ඇවිල්ලා තියෙන ඉපදිලා තියෙන කෙලෙස් දුරවක් කිරීමේ කටයුත්තට යනවා. නමුත් යම් වෙලාවකට මේ මගේ හිතේ කොච්චර තපස්සර ස්වරූපෙන් ගත කරා, උපාසක ස්වරූපෙන් ගත කරා, උපාසිකා ස්වරූපෙන් ගත කරත් මේක ඇතුලේ අනිවාර්යයෙන්ම මේ දැඩි ලෝභයට බීජ තියෙනවා, ද්වේෂයට බීජ තියෙනවා. එහෙම නැත්නම් අවිහිංසාව හිංසාව පිටස බීජ තියෙනවා කියලා ඒවා මතු වෙනකන් ඉඳලා මේ දීලා තියෙන උපක්‍රම ඒවත් සතියෙම වඩා සූක්ෂම උපකරණ. එහෙම නැත්නම් අප්‍රමාදයේම වඩා සූක්ෂම යෙදවීම අන්නේව කරනකොට තේරෙන පටන් අර ගන්න මේකට බය වෙලා හිටියට අර කුසලතාවේ දිනු කරගන්න බෑ. එනිසා මේ නෝපන් කුසල් ඉපදවීමේ අපි මෙතෙක් කල නොකරපු සෙල්ලමක් නොකරපු විනෝදාංශය කරගෙන යන්න පුළුවන් ගතියක් වෙනවා. එතකොට පේනවා අපි මෙතෙක් කල මේ කෙලෙස් වලට බයපක්ෂව එනකොට පැනලා ගියා මිසක් කවදාකවත් මූණ දීලා නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ එනකොට අයින් වෙලා බය වෙලා ඉඳලා සීලෙන් මේක අරසා කරලා ඉඳලා අවශ්‍යතාවයක් හැකියාවක් දක්ෂකමක් සූදානම් ශරීරයක් ආවොත් මේකත් එක්ක කෙලින් වැඩ කරනකොට මනුස්ස මනසක ක්‍රියා වැඩ පිළිවෙල නැත්තම් ත්‍රි පිටිපස්සේ වැඩ වෙන වැඩ පිළිවෙල දිහා දකින්න සතියෙන් මෙව අපේක්ෂා කරන්න ඕන. භාවනා කරගෙන ඉන්නකොට මේ දැඩි ලෝභයේ නපුරු හිස ඔසවන වෙලාවක් එනවා. ද්වේෂයේ නපුරහිස ඕසෝන වෙලාවක් කියනවා. හිංසක භාවයේ නපුරහිස ඕසෝන වෙලාවක් කියනවා. ආන්නේ වෙලා වෙනකොට ඒක මකලා පිළලා දාන්න නැතුව මේකට මෝණ දීපු අවස්ථාවේදී ඒ පුද්ගලයාම නෙමෙයි භාවනාවෙන් නැගිටින්නේ ඊට වැඩිය ගොඩාක් Taman ළඟ තිබුණු ක්‍රමසහ විදික්‍රියාවත් කරලා මේ එනකොටම අනිවාර්යෙන් පස්සෙන් පස්සට ගිහිල්ලා බය වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ මෝණ දෙන්න පුළුවන් හැබැයි මේ මෝණ දෙන එක ආයුධ සන්නද්ධව කරන්න ඕනේ ඒක සඳහා සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ සූදානම්ම යන්න ඕනේ මේක එනමමයි ආපු වෙලාවක් આવොත් මම මොන දෙන්න ඕන කියලා ඒ සූදානම්ම ගියොත් චිත්තේ සම්පූර්ණ වෙනස්. නිසා උපහාර උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සංක්‍රමණික රෝග තියෙන තැනක එහෙම නැත්නම් බෝවින රෝග තියෙන තැනකට අපිට යන්න වුණොත් අපි දන්නවා නම් මේ සංක්‍රමණික රෝගේ මේකයි ඒකට අඳුරගෙන තියෙනවා. ඒකට එන්නත මේකයි. මම යන්න වෙන නිසා මම එන්නත අරගෙන ගියා නම් මයිතුල ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙනවා. එතකොට මම දන්නවා මේ එන්නතේ තියෙන්නේ මේ රෝග බීජමයි. භාගයට මරපු රෝග බීජ. ඒ රෝග බීජ ඇතුළට දාගන්න එක වෛද්‍ය ශාස්ත්‍රානුකූලව නැතුව බැලුවොත් එimhe අනතුරුදායක වැඩක්. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය දැනගෙන තියෙනවා භාගයට මරපු විෂ බීජ Taman තුල ප්‍රතිශක්තියක් ඇති කරනවා කියන. ඒක බහ අමර නිරීක්ෂණයක්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් දාගත්තට පස්සේ සංක්‍රමිත රෝග තියෙන තැනට ගියාට බෝ වෙන්නේ නැහැ. මොකද Tamange මේ ඇඟ ඇතුලේ ඒකට අදාළ ප්‍රතිශක්ති ප්‍රතිදේහ හදලා තියෙනවා. ඉමුනිටි කියලා කියනවා නැත්නම් දැරීමේ ශක්තිය කියලා කියනවා. අන්න ඒ වගේ යම් මට්ටමක භාවනා කරපු කෙනා. ඉතින් මෙතෙන්දී ඇත්තටම අපේ සම්ප්‍රදාන කුල වචන කියනවා යම් ප්‍රමාණයකට සීල සමාධිය ඇති කරගත්ත එක්කනා විපස්සනා වඩන්න ඕනේ කියලා. එහෙනම් කෙලිම මේකට මොන දෙන්න ඕනේ කියලා කියොත් මේ මනෝ සමාචාරවලට මනෝ විසමාචාරවලට ලස්සන උත්තර පද්ධතියක් තියෙනවා. ඒ වෙනමම මේ සටන් උපක්‍රම වර්ගයක් තියෙනවා. පුහුණු පාඨමාලාවක් තියෙනවා. අන්නේ පුහුණු පාඨමාලාව ඒ ප්ලාස්ටිකල් යන්න බෑ. එන වෙලාවේ වැඩ ගන්න ඕනේ. අන්නේ වැඩ ගන්නකොට වැඩ ගන්නකොට පේනවා ධර්මයේ තියෙන සජීවී කොටස. එහෙනම් මේ සර්වජන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ ටික දකින්න එකයි. ඒක දැක්කට පස්සේ අපිට ওই දහම් පාසල උගන්වන දේවල් වලට වැඩිය එහෙම නැත්නම් අපි සීලෙන් ආරසා කරනවට වැඩිය අවස්ථානෝචිතව ස්ථානෝචිත වේ කරන වැඩවලදී තමන්ගෙම ස්ථානෝචිත ප්‍රඥාව සූදානම් වීම ඒ වගේම තමන්ගේ කර්ම ශක්තිය මුලිච්ච වීම වගේ දේවල් අනුව ඒ නරක නපුරු සතා ඔලෝසනවා අපි ළඟ තියෙන මේ දැඩි ලෝභය ඔලු උස්සනවා. ඒක මේ මේ දැඩි ලෝභය මගේ මවැනි යෝගාවචරට ගැලපෙන්නේ නැතය. එහෙම නැත්නම් ඒකට පශ්චාත්තාප වෙනවා එහෙම නැත්නම් හීනමානයකටපත් වෙනවා කිව්වොත් ඒ කෙනාට අර තමන් ළඟ තියෙන ආයුධ වලින් සන්නද්ධ වෙන්නත් බෑ පස්සේ පතට යනවා. ඔච්චම් දවසක එයි එන්න ඕනේ. මේකට මම කවදා හරි මොන දෙන්න ඕනේ කියලා. මේ මොන ජීව මරණ මොහොතදී කරන්න වෙන්න බෑ. මේක ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. මේ වයසට ගියාට පස්සේ කරන්න බෑ. අහුවෙච්ච වෙලාවේ මේක කරන්න ඕන කියලා අර විෂම ලෝභය මතුවෙන වෙලාවක් දැක්කොත් ඒ දැකපු වෙලාවේදී ඒක වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැති වුණාට මතුවෙච්ච වෙලාවක මේ ඇවිල්ලා තියෙන අසවලා නැත්නම් මේ ඔලුව උසලා තියෙන අතවල් මේ බූවල්ලයි කියලා දැනගෙන අන්න ඒකට මොන දීමේදී ක්‍රම තුනක් වශයෙන් නම් කියන්න පුළුවන් දැඩි ලෝභයට මෙහෙමයි ද්වේෂයට මෙහෙමයි හිංසාවට මෙහෙමයි කියලා. හැබැයි තුනටම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලැබෙන්නේ සතියෙමයි. අප්‍රමාදයෙන්මයි ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේ දැඩි රෝවේන වෙලාවක ඒ යෝගාවචරයට සූදානම් නැති ශරීරික හිටියොත් යන්දන් ජාම බේර ගන්න මට්ටම විතරයි කරන්න පුළුවන් වෙන්නේ විචක්‍රමණය නොවි එහෙම නැත්නම් උල්ලංඝනය නොකර ඉන්න පුළුවන් වෙයි නමුත් සූදානම් වෙලා ගියොත් ඒ කියන සෙල්ලක්කාර මනස එහෙම නැත්නම් ඒ කියන යෝනිසු මනසිකාරයේ සහිතව ගියොත් එයාට ඒකේ අතිරේක ලාභයක් ලබා ගන්න පුළුවන්. මෙතෙක් කල නොහිතපු විදිහට මම මේ කෙලෙසට හොඳටම ලං වුණා. අවශ්‍ය උත්තරේ දුන්නා. එතකොට මේ ඒ කෙලෙෂේ මෙන්න මේ මේ දුර්ලකම් ටික තියෙනවායි කියලා එයාගේ යටිබඩටම පහරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටෙන්නම ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ගහන්න ඕන නිලයේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අන්න ඒකට යොත් පොදුවේ කියලා දෙන්න බෑ. ඒක හැබැයි ඒ ක්‍රමවේදය මතු කරලා දුන්නට පස්සේ Taman ඒකට දැනගන්න ඕනේ ඒ සටන් උපක්‍රමය. අනේ සටන් උපක්‍රමයේ ලෑස්තිලා යන මිනිස්සයා මේ කෙලෙස් එනකොට බය වෙලා පස්ස ගහලා ලැජ්ජාවටපත් වෙන්නේ අපේ ලොකු සාංශ ඉන්න කාලේ කිව්වේ ලෑස්තිලා යන්න. යුද්ධෙට ගියාට පස්සේ හතුරගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර ඉඳලා තින්නම් අම්මගේ තාත්තගේ අනුකම්පා ඉල්ලුවට කමන්නේ. යුද්ධදී අනුකම්පා කරන්න බෑ. ඌ ඉස්සරුණොත් ඌ මං ඉස්සරුණොත් මං. අන්නේ විදිහට ඒ එළඹිච්ච ගතිය නැත්තම් සතිය තියෙන අප්‍රමාද ගතිය උද්දීපන වෙලා එනවා මේ වගේ දැඩි ලෝභ අවස්ථාවක් අභිජ්ජා අවස්ථාවක් අන්සස් වස්තුවක් මට වේවා කියන ධර්මත දැඩි ලෝභ එන වෙලාවක් දැනගත්තොත් දැන් මං ඉන්නේ මේ වගේ තැනක කියලා මම මේ කියන පැත්තෙන් ඒ යෝගාවට සතුටු වෙන්න පුළුවන්. දැන් මට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා එක්ක මං පරදී එක්ක මං හරියයි කියලා. ඒ නිසායි මම අර මුලදී මතක් කරන්න හේතුනේ අපි ගෙවල් දොරවල් ඉන්නකොට නැත්නම් භාවනා කරන්න ඉස්සල්ලා නැත්නම් සත්‍ය අඳුර ගන්න ඉස්සල්ලා අපිට තිබුණේ කාම ගුණ. නැවති උනේ හැපින වීම කන පින වීම නාසය පිනවීම දිව පිනවීම කය පිනවීම හිත පිනවීම මගේ නැත්තම් අපේ මගේ පිනවීමට කාමයේ කියලා කියනවා කාම රාගය කියලා කියනවා අපේ කට්ටියගේ පිනවීමට භව රාගය කියලා කියනවා එහෙනම් මේක ඉතුරුව පතුරුව කරන්න ගියාම ඒwidetilde කරගන්න බැරි වෙච්චාම තමන්ගේ පස්සපා ගන්න එකට කියන විභව රාගය කියලා. ඒ කාගෙන මැරෙනවනේ. කල්ගි අපාගෙන මැරෙනවා ඉතින්. ඒකට විභව රාගය කියන්නේ භව රාගය වැඩි වෙච්ච තරම විභව රාගයත් වැඩි. ඉතින් ඒ එන්නේ තුනේ එදිනදා ජීවිතයේදී අපි මේක වළක්වාගෙන අපි හිතමු සීලෙන් ආරසා කරගත්තා කියලා. ඒක එන්නේ නැහැ. නැත්තම් එන්නේ නැති විදිහට අපි කො කැලියට රින්ග කරනවා. එහෙම නැත්තම් ගහකුණට යනවා. එහෙම නැත්තම් ශූන්‍යකාරයකට යනවා. එහෙම නැත්තම් මේ වගේ භාවනා කරන පිරිසක් මැදට යනවා. ඒකෝල අපි දන්නවා. ඔය කියන විදිහේ සතුම් මැදින් හොරකම් කිරීම වෙන්නේ නැහැ. නමුත් මේ ශක්තිය සමාධියකට යොදවන වගේ තැනකට ගියාම හිතේ මේ තුන එනවා. කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසාව කියන කේසා සර්වචනාචුංග ප්‍රහාණ කලියු ධර්ම වශයෙන් පිරිමානන්ද සූත්‍රයේ සඳහන් කර තිනවා ප්‍රථමාචානන්ද පහාන සංඥා හිදානන්ද බිකෝ උපන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බියන්ති කරෝති අනභවං ගමේති උපන්නං ව්‍යාපාද විතක්කං උපන්නං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති. uppannuppanne පාපකිය කුසලේ ධම්මේ නාදි වාසේති පජහති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති කියලා අපි ඔය ගිරිමානන්ද සූත්‍රය ඔය කියනවා. එතකොට මේ යෝගාවචරයට දැන් මේ කාමයක් හෝ විෂම ලෝභයක් මතුවෙච්ච වෙලාවක් ආවට පස්සේ ඒ යෝගාවචරය මේක කනගාටු වෙන්නේ මවන්නේකට මේ වගේ දන් දෙන මවන්නේකට මේ වගේ සිල් රකින්න මවන්නේකට එහෙම නැත්නම් මේ බණ භාවනාවේදීන මවන්නේකට මේ කෙලෙසේ ලැජ්ජ නැතුව ගෙටකට උණයි කියලා. නමුත් යෝගාවචරයට මේ සැටලෙදි හිතන්න වෙනවා මේ ගොඩ උනේ වීතික්කම කෙලෙසයක් නෙවෙයි. මතුනේ පරිඋත්ථාන කෙලෙසයක්. එනතම මෙයා හිතේ මට්ටමේ විතරයි දඟලන්නේ. මෙයා කවදාකවත් මගේ තියෙන ශක්තිය නිසා හෝ පරිසරය නිසා හෝ උල්ලංඝනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිඋත්ථාන මට්ටමේ මේ කෙලෙසි දැක ගන්න ලැබීම මම මේ කරන ආර්ය පරිශ්‍රයට අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් ගොරෝසු ගොරෝසු කෙලෙස් අයින් කරුවට පස්සේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ මධ්‍යම ප්‍රමාණය උපක්ලේශය. අන්නේ එකක් ආවට පස්සේ වැඩ කරන හැටි කොහොමද කියලා ක්‍රියාකල යුතු ආකාරය කොහොමද කියලා මේකට බය නොවි මේකට පශ්චාත්තාප නොවි හිතසලා ගන්න නැතුව කටයුතු කළොත් ඒ යෝගාවචරයට එතනදී ක්‍රියාවත් කළ හැකි ක්‍රමසාවිදි රාශියක් තියෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට මම ඉදිරිපත් කරන්නේ ඔය මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේගේ ਸਰවචන්නාංශෙත් එක්ක කරව ගනුදෙනුවේදී මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පොඩි ඉතිහාසයක් කියනවනම් වයසට ගිහිල්ලා පැවිදිච්ච ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි හොඳටම කලකිරලා තියෙනවා මේ ජීවිතේ. ඊට පස්සේ පුත්‍රයන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ මම එකතෙන් වෙලා විවේක වෙලා දැඩි හිත ඇති කරන භාවනා කරන හිතාන තියෙන්නේ ඒ නිසා කරුණා කළ මට කමටහනක් දෙන්නේ කියලා බුදුරජාණන්ගේ විශේෂ ඉල්ලීමක් කියනවා. ඒතර බුදුරජාණන්තේ ප්‍රතික්ෂේප කරනවා මම දෙන්න තියෙන ඔක්කොම දීලා තියෙද්දී තවත් ඇවිල්ලා එක එකනා කමටහන් ඉල්ලනවායි කියලා මාළුක බුදුසාංශිට හිංගියක් කරනවා වගේ නාකියොත් මෙහෙම ඇවිල්ලා ඉල්ලනවනම් ඊළඳාරි කොච්චර ඉල්ලන්න එපාද කියලා. කියලා දේ තියෙද්දි තවත් පුද්ගලිකව ඉල්ලනවා. ඒක කෙසේ නමුත් පස්සේ බුදු දනන්සේ මාළුක බුදු දනන්සේ ආව. පටලවා ගන්නවා සාකච්ඡාවකට. ඒකෙදී අහනවා මේ මාළුක පුත්‍ය චක්කු විඤ්ඤය රූප අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සදින පස්සෙ යන්ති. ඔබට හිතා ගන්න පුළුවන්ද? මේ එහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා. මූල ධර්මානුකූලව කියනවා. කවදාවත් මම දැකලා නැහැ. දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ ඉස්සරහට බලන්න වෙන්නෙත් නැහැ. අන්න එහෙම රූපයක් වෙනුවෙන් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කාමයක්වත් හටගනීද කියලා. දැන් දැකියුතු රූපයක් තියෙනවා දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, බලමිනුත් නැහැ. බලන්න වෙන්නෙත් නැහැ. ඒකට මාළික පුතු සංස කියනවා අය වයින් කාදාකත් කෙලෙස් එන්නේ නැහැ. කෙලෙස් එන්නේ මේ දැන් බලමලා ඉන්න රූපෙන් විතරයි. ඉතින් එතකොට ඒක පිළිබඳව ගොඩාක් විස්තර විභාග කරන මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ අපි හිත අපේ හිත හරියට දන්නේ නැත්නම් අපේ හිතේ අතීත කෙලෙස් තියෙනවා අනාගත කෙලෙස් තියෙනවා ලෝකෙ මොන රූපෙ තිබ්බත් අසභ්‍ය කියලා જાති රූප જાතියක් තියෙනවා ලෝකෙ කොහෙ තිබ්බත් සභ්‍ය කියලා රූප જાතියක් තියෙනවා අසභ්‍ය රූපේ දැක්කොත් කෙලෙස් උපදිනවාමයි සභ්‍ය රූප දැක්කොත් කෙලෙස් උපදින්නේම නෑමයි කියලා මොකද්දෝ අපි සීටීමක් කරගෙන හිටියට ඒ වෙලාවේ කෙලෙස් උපදින්නේ දකින්න රූපේ මත තමන්ගේ ඒකට දක්වන ප්‍රතික්‍රියාව මත සිද්ධ වෙන එකක් මිසක් මේක තබ්බ්‍ය තබ්බ්‍ය භාවය සදාචාරවාදියාට තිබුණාට භාවනා යෝගාවචරට ඔච්චර ලොකු ඉන්දියක් නැහැ. දකින්න දෙයට හොඳින් හෝ නරකින් ප්‍රතික්‍රියා කළොත් කෙලෙස උපදිනවා. දැකපු රූපේ නොදක්කා වගේ හිටියනම් කෙලෙසුත් ඉන්නේ නැහැ. ඒ නිසා ඒක තබ්බි වෙන්නත් පුළුවන්, සබ්බි වෙන්නත් පුළුවන්. හොඳ භාවිත මනසක් ඇති කෙනෙක් දන්නවනම් දැන් මම ඉස්සරහට රූපයක් ආවා. ඒ රූපේ තමයි මුළු ඔක්කොම ලෝකේ තියෙන කෙලෙස් ඔක්කොම වගේ කියන්නේ. මොකද අපි ඉස්ලාම් දාර්ශනික පට තේරුම් ගත්ත විදිහට රූපයක් ඉස්මතු වුණා නම් මගේ මනසට කියන්නේ ඇහැ ජය අරගෙන තියෙනවා ඇහැ වග බලා ගන්නවා කනට ජය ගන්න දෙන්නේ නැහැ. ඇහෙන ශබ්ද ඇහෙන්නේ නැහැ මේ වෙලාවේ. නාසයට වග බලා නාසයට ජය ගන්න දෙන්නෙත් නෑ ඇහැ. ඇහෙන සුවඳ වළංගු වෙන්නේ නෑ. දිවට ජය ගන්න දෙන්නෙත් නෑ. දැනෙන රස වළංගු වෙන්නෙත් නෑ. කයට එන පහස වළංගුත් නෑ. හිතට එන හිතවිලිත් නෑ. ඇහැ බලා ගන්නවා. චක්කු විඤ්ඤාය රූපේ මත විඥාණය ඇදගෙන එතන තමයි සියල්ලම කෙලෙස් පිළිබඳව හට ගැනීම තියෙන්නේ. ඉතින් මේ යෝගාවචරයා ඒ හටගත් රූපේ විශේෂයි චක්කු විඤ්ඤේ රූපේ විශේෂයි ක්‍රියා කරන ආකාරය සූදානම් ශරීරෙන් ගිය කෙනෙකුයි එනතන් සතිය වඩන ලද කෙනෙක් මේ වගේ දේවල් එන්න පුළුවන් කියලා ලෑස්ති මනසකින් ගිය කෙනෙක් එහෙම නැත්නම් එන්නතක් අරගෙන ගිය කෙනෙක් නැත්නම් එන්නතක් ගැන අහලවත් නැති කෙනෙක් එහෙම නැත්නම් එන්නත තිබුණාට ගත්තේ නැති කෙනෙක් මෙන්න මේ වගේ දිහා බැලුවොත් මහලොකේ පුත්තු සාංශේ මේකෙන් විකල්ප දෙකක් පෙන්නනවා එකක් පෙන්නනවා අසතියෙන් ගිය කෙනා. මේ විදිහට කනට ඇහැට කනට දිවට නාසයට කයට කියලා ගාතපත් 12ක් ඒ සාංශ ඉදිරිපත් කරනවා. ඒක වටිනවා. ඒ සාංශ මේ හිත වැටිච්ච වෙලාවක සහ හිත නැගිට හිටපු වෙලාවක ඒ කියන්නේ අතරමැද වගේ ඉන්න අවස්ථාවක විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. රූපන් දිස්සා සති මුත්තා වේනිමිත්තම් මනසකරෝති යම් විදියකට කවුරු හරි මේ රූපේ දකිනකොට සූදානම් ශරීරේ නැත්තම් ඒ කියන්නේ මුත්ත සතිය නම් තියෙන්නේ සතිය මොට වෙලා නම් රූපන් දිස්සා සති මුත්තා වේනිමිත්තම් මනසකරතේ ඒ තංච අජ්ජෝසතිත්‍ත්‍ති ඒ රකින්න රූපයට පුදුම රිංග ගැනීමක් රිංග කරනවා ඒකෙන් ඉවරලා සාරද්ද සාරත් චිත්තෝ වේදේති එයා ඒ රූපේ තෝරගත්තේ රූපේ කනත් ශබ්ද ප්‍රතික්ෂේප කරලා ගන්ධත් ප්‍රතික්ෂේප කරලා දිව රසත් ප්‍රතික්ෂේප කරලා පහසත් ප්‍රතික්ෂේප කරලා හිත ධර්ම කන ප්‍රතික්ෂේප කරලා නිසා ඒ තෝරා ගන්නාලද රූපයට ලොකු බැඳීමක් තියනවා කියන එක ඕනම කෙනෙකුට හිතන්න පුළුවන්. මේ හයක් තියෙද්දී රූපේ තෝරගත්තා නම් ඒ රූපේ තෝරගන්න විශේෂ හේතුවක් තියෙන නිසා ඒ සාරත්ත හිතෙන්ම තමයි බලන්නේ. ඊට පස්සේ එයා මේ අනිත්‍යව විෂිකර බවත් මතක නැහැ. ඒ වගේ විකල්ප හයක් තිබුණ බවන්ද කන එයාට පේන්නේ එකමයි. දැන් එහිම নিমগ্ন වෙලා සාරත චිත්තෝ වේදේති තංචාජ්ජෝස තිට්ඨති. තස්ස වඩ්ඩති වේදනා අනෝක අනේකාරූප සම්භවය සතුට වෙනවා. අනේ මට ඇස් තිබුණ නිසා මේ ලස්සන විචිත්‍ර රූපේ දැකපු නිසා මට ඒක හිතින් රස කවම හපහප රස බල බලා හර රූපේ විඳින්න විඳින්න විඳින්න විඳින්න විවිධ රූපයම රස විඳිනේ කරනවා. මනවඩන රූපයක් දැක්කට පස්සේ රස විඳින තස්ස වඩති වේදනා අනේකා රූප සම්භව. මේක මම ගිහිල්ලා මම පවුලට දෙනවා, දුවට දෙනවා, හෙට ගිහිල්ලා තියා ගන්නවා, ෆ්‍රිජ් එකේ ටිකක් දා ගන්නවා. රූප නැති ෆ්‍රිජ් එකේ නෙවෙයි කැමරාවෙන් දාගන්නේ. කොහොම කොහොම හරි කියලා මේක පිළිබඳ දිගට කල්පනාව යනවා. මේ නිසා මේ පුද්ගලයා පුදුමාකාර දැන් තවදුරටත් රූපේ නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ මනෝ විකාරයක. මනෝ සංචේතනවල සංචේතන දිගේම උඩ ගියාට පස්සේ ඒ මනුස්සයාට ඉන්න දැනත් මතක නැති වෙනවා රූපෙත් මතක නැති වෙනවා යගේ සංචේතනාම දිගින් දිගට දිගින් දිගට ඇදගෙන යනවා. ඒ නිසා රූපය කරන්නේ මේ මනුස්සයාට මේ අවසල දෙන එක විතරයි. ඊට පස්සේ ආ කතාව ගෙනියන්නේ සම්පූර්ණ මනෝ විකාරක වඩන ලද රූපයක සහ වඩන ලද රසයක ඉන්නේ. ඒ තරමටම සංසාරේ නිවනින් ඈත් වෙනවයි කියලා මේ මාළුන්ගේ බුද්ධ ශාන්සේ සඳහන් කරනවා. ඒක liverලා කියන යම් කිසි කෙනෙක් සත්‍යයෙන් යුක්තව බැලුවොත් රූපන් දිස්සා සති මොට්ටා ඒ වෙනුවට අනිත් පැත්තට කියනවා නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්සා පටිසතෝ. එයා ඊට ඉස්සෙල්ලම දන්නවා මගේ හිත පවත් ගන්න ඕනේ සක්මණේ කියලා. එයා සක්මනේ ඉන්නේ. ඉන්නකොට රූපයක් පේනවා. එහෙම නැත්නම් දැකම නැති සත්‍යක් හරි මොකක් හරි පේනවා. එතකොට මෙයා රූපන් දිස්සා පටිසතෝ රූපේ දකින්නකොට මෙහිතා ගන්නවා මේ රූපේ පෙනීම කියලා කියන්නේ නසෝ රජ්‍යතු රූපේ චී රූපේ රස විඳින වෙනකොට එයා දැනගන්නවා මගේ දැන් සතිය කැඩලා තියෙන්නේ සතිය තියානම් කකුලේ තියෙන්නේ දැන් මම කියන්නේ ඇහි ඒක නිසා ඒකට නිමග්න වීමක් කරන්නේ සතිය තියෙනවා නම් Tamanට දැනෙන දේ තමයි ඒ පේන රූපේ දැකීම කරදරයක් වෙනවා උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කරන සද්දයක් අහපුවාම සතිපවත් වෙන කරදරයක් වෙනවා වගේ ඒකම තමයි මේ කියන්නේ රූපයක් දකින්නකොටම රූපේ කරදරයකට ගන්නවා. නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිසතෝ. සා විරත් චිත්තෝ වේදේති තස්ස නාජ්ජෝස තිත්තේ ආයක වින්දට මේ මගේ භාවනාට කරපු කරදරයක් විදියට විරත් චිත්තෝ බැඳිච්ච හිතකින් නෙමෙයි කරන්නේ ඒකට රිංග ගන්න යන්නේ ඒ දෙක සතියේ නැතුව බලපු එකන තමයි මෙතෙක් කරපු වැඩ ඔක්කොම පැත්තක දාලා අර වැඩිච්ච රූපේ රස විඳ විඳ විවිධ වර්ණ සතහන් කර කර ඒකට নিমগ্ন වෙලා ඒක සාරත්ත චිත්තෝ වේදේති භාවනා කරන කෙනා මෙතෙන්දි මේ මේ සීවිතබ්බත විවිතබ්බ පැත්තේදී අසීවිතබ්බ පැත්ත ගැන කල්පනා කරන එක නා කල්ැතුව මේ වගේ දෙයක් එනකොට විකල්පයක් හිතේ හදා ඉන්නවා මගේ හිත පවත්තන්න ඕනේ ශක්මනේ සක්මණේ සතිය පවත්නකොට මේ රූපයේ තියෙන සුවිතීච ගතිය නිසා ඒක මගේ අදහස් පැහැරගත්තා විඥානේ පැහැරගත්තා හිත පයේ තිබුණ හිත ඇහැට ගියා ඒකේ දකින්නකොටම පේන්නේ මගේ තිබුණ එක රස කඩලා ගියා ඒක රස විදී යුක්තක් වශයෙන් නෙමෙයි පේන්නේ විරත් චිත්තෝ වේදේති තංචනාජ්ජෝස සිද්ධාචිකට නිමග්ද වෙන්නේ තවත් එකක් තියෙනවා අජ්ජෝසාය කියන වචනයත් එක්කම නාභි බද්දති නාභි නන්දති නාජ්ජෝසාය තිත්තති කියලා බුදුරජාණන්සේ වචන තුනක් පාවිච්චි කරනවා. ඒ දැකපු රූපය ගැන වර්ණ කතා කතා කරන්න යන්නේ. එයා දන්නවා කතා කරන්න ගියොත් අහු වෙනවයි කියන්නේ. නා ඒකට ගෙවදින්නෙත් නැහැ. නාභි වදති නාභි ඒක අභිනන්දනය කරන්නේ. එයා දන්නවා අභිනන්දනය කෙරුවොත් සර්ප හිසකට කකුල දැම්මා වගේ ඒ තරම භයානකයි. මොකද මට ආරක්ෂක සක්මන තියෙනවා. ඒ සක්මන තියෙනකොට මේ රූපයයි ආවා. ඒ රූපේ මාව පැහැරගත්තා. පැහැරගත්තට පස්සේ දැන් මේ යෝනිසෝ මනසිකාරය වැඩ කරන්නේ සර්පහිසක් වගේ අරක සලකලා ගියොත් කිලෝරක් නැතුව කොහෙට අරගෙන යයි දන්න නිසා ඒකට අජෝසනය කරන්නෙත් නැහැ, අභිනන්දනය කරන්නෙත් නැහැ, අභිවදනය කරන්නෙත් නැහැ. ඒ නිසා අපි යමක් ගැන කතා කරනවා නම් ඒක පැහැදිලිවම ඒ දේට තියෙන කෑදරකම තමයි. සමහරලාක අපි කරදර ගැනත් කෑදරයි. අපිට එන දුක් අනිත්‍යයි දුක් වලට වැඩිය වෙනස්. ඒක කියා ගන්න ආතාවක් තියෙනවා. ඒක මගේ දුක නිසා. දුක නම් කාගේ දුක තමයි. නමුත් ඒක කියා ගන්න තමයි අජෝසනය. එහෙම නැත්නම් අභිවදනය. ඔය අපි කියන වර්ණන කතා. අතිශෝක්ති. එහෙම නැත්නම් විචිතුරු කතා. ඒ ඔක්කොගෙම රාගේ කාමේ වැగిරෙනවා. ඒවට ආධාර උපකාර කරනවායි කියලා කියන්නේ තමනුත් වැඩනවා ඒක අහපු කෙනත් වැඩනවා. නමුත් මේකේ නාදන්නවා මට ඒ වෙනුවට මට පය තියෙනවා, ලක්මන තියෙනවා. මම ඒකේ ඉන්න ඕනේ. නමුත් හිත දැන් පිට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක මගේ නැහැදිච්චා. ඒ හින්දා මගේ උපක්ලේශා. ඒ නිසා ඒක නාජ්ජෝස චිත්තති නාබි නන්දති. ඒ වෙලාවේදී මානුක පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා සේවතෝ ചാපි රූපං වේදකෝ තාති වේදනං පසතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේද ඒ මාසේ ඇත්තම රූපේ දකින්නවා දැන් මේ රූපේ කහ පාටයි කොළ පාටයි කියලා විස්තරයක් දකින්නවා ඒක රසවත් කියලා දකින්න නෝ කවදාකවත් එයා ඒකට අහුවෙලා නැහැ මෙයාගේ සතිය කොච්චර දිනුනද කියනවනම් පයෙන් හිත කැඩිලා ගිහිල්ලා දැකපු රූපේ පිළිබඳව රූපෙත් දකිනවා. ඒකෙන් එන්න තියෙන මනවඩන ගතියක් දකිනවා. නමුත් ඒක අභිනන්දනය කරන්නේ අභිවදනය කරන්නේ බැහැගෙන ඉන්නේ නැහැ. ඒ නිසා එයාගේ සතිය තමයි මේ ඒ වංශෝ චරති සතෝ සතියෙන් වඩනවා. Tamanta ආරක්ෂක භූමිය පහේ තියෙන ධර්මනේ නැති බවක් දන්නවා. ඒ වෙනුවට මාර් භාෂාවක් වගේ සර්පහිසක් වගේ රූපයක් දකින බවක් දන්නවා. රූපෙත් දකිනවා. ඒකෙන් එන තියෙන වේදනාවක් දකිනවා. නමුත් අභිනන්දනය කරන්නේ කියන එක තමයි මෙතන. මේක සීල ශික්ෂාව නෙවෙයි. ඒකට කියනවා මේ සමාධි ශික්ෂාව, දැන් ප්‍රඥා ශික්ෂාව කියලා. මේක සාමාන්‍යයෙන් මෙතෙන්ද ගිහිල්ලා අද්දකපු කෙනෙක් මිසක් හිතන්නේ නැහැ. එයා හිතන්නේ මේ රූපෙන් වහාම ඇදලා ගන්න ඕනේ. රූපේ දැක්කොත් ඉවරයි. එහෙම නැත්නම් එතන මේ සතිය සූර වෙන්නේ නැහැ. පුරබෝටි වෙන්නේ නැහැ. නමුත් මේ මාළුක පුත්‍ර සංසේ සඳහන් කරන දෙනවා. පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනා. ඒවං සෝ චරති සතෝ සතියෙන් ඉන්නවා. මගේ අරමුණේ නැතිවක් ගන්න. මම අනතුරු තැනක ඉන්න බවක් දන්නවා. හැබැයි මම ඒක අභිරමණය කරන්නෙත්වත් දන්නවා. මෙන්න මෙතනදී තමයි ඒ පුද්ගලගේ පෞරුෂත්වයේ වෙනසක් ඇති වෙනවා නම් කවදා හරි රුචර්ජකම් වල වෙනසක් ඇති වෙනවා නම් කවදා හරි ඒ මනුස්සගේ සතිය විවිධාංගීකරණය වෙනවා නම් කවදා හරි එතෙන් සතියෙන් අතිරේක වැඩක් ගන්නවා නම් කවදා හරි ආන්නේ දෙන්න ආවට පස්සේ තේරෙනවා මේ විදිහට සතියෙන් මේ අතිරේක වැඩේ අරගන්න තරම් සතිය සුඛ නම් මේව හසුරවන්න බැරි නම් එහෙම නැත්නම් උරුබුට විදිහට හසුරවන්න බැරි නම් සතියත් මැට්ටෙක් වෙනවා මේ භාවනා යෝගාවචරයත් මැට්ටෙක් වෙනවා ආපු රූපේ මෙයා ජය ගන්නවා ආයෙ කකුලට ය아가න්නත් බෑ මොකද එයා පශ්චාත්තාප වෙනවා පශ්චාත්තාප වෙනකොට දැනගන්න ඕනේ මම ඒක හිතේ මම ඉන්න ඕනේ කකුලේ කකුලේ නෑ ඒ වුණාට මේ කොහෙන්ද ආපු රූපයක් කියලා මට හොල්මන් කරනවා මම දන්නවා මම මේ රූපේ දැකලා තියෙනවා ඒකෙන් එන්න තියෙන වේදනාවක් දන්නවා ඒ වුණාට මම ඒකට නතු වෙන්නේ කියලා. අන්න එතන ඇති වෙන මනෝභාවය පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් නම් කෙනෙකුට එතන තමයි අපේ මේ manussකම සීවිතබ්බ අසීවිතබ්බ දෙක සීවිතබ්බ තමයි পায় සක්මන නෑ අසීවිතබ්බයකට ගිහිල්ලා හිත වර්ණවත් වෙලා වර්ණ පාටක් පේනවා රසක් තියෙනවා හිත ඇදිලා ගිහිල්ලා මෙන්න මේ දෙකම තියෙද්දී එකටවත් වෛර කරන්නේ නැතුව අර තමන්ගේ අර නැවත পায়ට හිත ගන්න මේ මේ සර්පහිසක් දැකලා ඒකත් එක රණ්ඩු කරන්නේ නැතුව ඉන්න මනසක් හිතන්න පුළුවන් නම් එහෙම නැත්නම් එවැනි දෙයකට සෙල්ලක්කාරකමක් හිතන්න පුළුවන් නම් නැත්නම් එහෙම දෙයකට යෝනිසමංස්කාරයක් වදන්න පුළුවන් නම් අන්න ඒ වගේ විපස්සනාවක් කරන්න පුළුවන් නම් ඒ මිනිස්යාට ගෙන්දගම් පොළොවේ භාවනා කරතයි. කොඩි ගහයටත් භාවනා කරත හැකි. එහාට මේ භාවනාවට එන බාධා මොනව ආවත් ඒ හැම එකක්ම gedara වැඩක් වෙනවා. අතිරේක වැඩක් වෙනවා. Tamange සතිය තියෙන ඒ සුකනම්්‍ය ගතිය ඒ වගේ දුෂ්කරතාවලදී වැඩ කරන්න පුළුවන් ගතිය තේරෙනකොට පේනවා මේ වගේ සෙල්ලමක් නම් සංසාරේ කවදාකවත් මම කරලා නැහැ කියලා. මේ දැන් මේ කරලා ඉගෙන ගන්න මේ දෙල්ලම අපි ওই ඉතිසල සංසාරේ කවදාකවත් කළා නැහැ. ඒ වගේ මේ දේ කරන්නේ නැතුව කුල්ලෙන් වහලා ගේ වාගේ ගේ ඇතුලේ තියාන වහගෙන ඉඳලා නිවන් දකින්න බෑ. මේක අනිවාර්යයෙන් මුණ දෙන්නවා. අන්න ඒ සඳහා මේ සියුම් උපක්ලේශත් එක්ක සතියේ අමතර උරු බෝටිකන් සහිතව දක්ෂකන් සහිතව යෝනිසෝමනසිකාරය සහිතව වැඩ කිරීම හැමදාම නෑ හැමතැනම නෑ ගමේ පොඩේ ගමේ පොලේ නෑ ගමේ කඩේ නෑ පොලේ නෑ අපි ළඟට විතරයි බඩු තියෙන්නේ පුළුවන් නම් කාපා බැරි නම් ඒත් කාපා එහෙම නැතුව ඉඳලා මේ කොට එන්න බෑ මේකේ. ඒක නිසා මේ මනෝ සමාචාර වලට යනකොට දෙපැත්තක් තියෙනවා. එකක් සමාජයට හානි කරන පැත්ත. පවුල් කන මිනිස්සු වග බලා ගන්නවා. සමාජයට වගේලා ඉන්නකොට වග බලා ගන්න ඕනේ. තමන්ගේ රුචර්ච් කන් නිසා පොදු පද්ධතිය හානි වෙනවා නම් ඉඟවන්න වෙනවා. නමුත් මේ කතා කරන්නේ සමාජයට අදාළ ආචාර ධර්ම නෙවෙයි අපේ හිත මෙන්න මේකේ ඵලයන් කියලා මානසිකාරයට යොමු කරලා තියෙන වෙලාවක එයා ඒක යන ගමන් පැදුරටත් නොකිය හෙමීට ගිහිල්ලා වෙන කොහේ එකක් එක්ක ලක් වෙනවා සම්බන්ධ වෙනවා අන්නේ සම්බන්ධ වෙච්ච වෙලාවේ තමයි දැකගත්තාට පස්සේ ක්‍රොස් කට් එකක් අද්දා ගන්න බෑ කලබල වෙන්න එපා මේක කලබල වෙන්න දෙයක් නෑ මොකද මම ගත්ත චේතනාපූර්වක වැඩක් නෙමෙයි මේ හිතේ තියෙන නැහැදිච්චකමට ගිහිල්ලා. මනෝ සමාචාරය. අන්න එතනදී සතිය තියෙන කෙනා නැත්නම් Taman පිළිබඳ ආත්ම විශ්වාසය තියෙන කෙනා නැත්නම් සතියත් එක්ක සෙල්ලක්කාරකම් කරන්න කැමති කෙනා. එහෙනම් සතියත් එක්ක යෝනිසුමංසකාරය යොදන්න කැමති කෙනා. සතියත් එක්ක අසේවිතබ්බේ තේරුම් ගන්න කැමති එකන මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා මට පුළුවන්ද මගේ අනතුරුදායක තැනකදී මේ මේක සේවිතබ්බේ මේක අසේවිතබ්බේ කියලා දැනගෙන දෙකම තියෙද්දී ඒ අසේවිතබ්බේ අතහැරලා සේවිතබ්බේට යන්න පුළුවන් නම් ඒ වැඩේ කරලා දෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒ හොඳට මතක තියාගන්න මේ දන් දීලා සිල්ලා කළා පින් කරලා ඕක වෙන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක කල යුත්තක්මයි. ඒක තමා විසින්ම කල යුත්තක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ මගෙන් ওই වැඩේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ. ඒ වගේම තමන් කෙරුවලා තමන් මෙරුවාට තමත් එක්ක යහපැත්තේ සක්මණේ ඉන්න එක්කනට මෙන්න මචං ඊටපස්සේ වැඩේ දීපම් මචං කියලා කිව්වට අහුවෙන්නේ නැහැ. එයා වෙනම කරගන්න ඕනේ වැඩේ. ඒ වගේම එයා දක්ෂ වුණාට මට ලාභෙකුත් නැහැ. මෙන්න මේ විදිහට කරන්න පුළුවන් නම් ඊ අනතුරුදායක අවස්ථාවේ පස්සතෝ ചാපි රූපං සීවතෝ ചാපි වේදනා කීයතිනෝ පචේතියා කෙලස් කපනවා කුසලතාවයක් දිනු කරනවා. මේ වගේ දෙකකට තඩමාරු වෙන වෙලාවක, දක්මුක්කු වෙන වෙලාවක මට දක්මුක්කු නැති අවස්ථාවක් වේවා මට පෙරපින නිසා කිව්වට ලැබෙයි. හැබැයි මේ මේ කඩේම පයින්නේ මේ කඩේම පයින්නේ මේ වගේ එලෙත්තාඩු අවස්ථාවට එන්න ඕනේ. කිසි කෙනෙක් සරණ යන්න එපා. තමන්ගේම දක්ෂතාවය දැනගන්න අපිට කුසලතාවය කියලා කියනවා. මෙතනදී සතිය ඔය සාමාන්‍ය කාය දුස්චරිත වචී දුස්චරිත වළක්වන සීලයකට කරන අනුග්‍රහයට වඩා පුදුමාකාර සිල්ලංකාර වැඩක් කරනවා. ආනි වැඩේ කරනකොට මේ රාගේ වගේම ද්වේෂයක් આવොත් අපිට කේන්ති යනවා කියන නුරුස්නා ගතිය පහළ වෙනවා. ඉතින් ਸਰවචනංශයේ සඳහන් කරනවා යෝචේ උපච්චිතං කෝදං රතං භන්තං වධාරේ හරියට හෙලක පාරක යන වාහනයක් දැන් කාලේ වාහන ස්කිඩ් කරනවා කියලා හිතන්නේ කියන වාහනේ එක පාරටම බ්‍රේක් අහන්න නැතුව යනවා අද ස්කිඩ් කරන එක කරනවා කරගෙන්න පටන් ගත්තොත් ඒකට කියනවා බ්‍රහන්ත රතයක් කියලා අන්නේ වගේ කියනවා ද්වේෂය ඇති වෙච්ච හිතේ සචේ උපපතිතං කෝදං තමන්ට ක්‍රෝධයක් ආවනම් බ්‍රේක් අහන්න ක්ලච් අහන්න වාහනේ හසුරව ගන්න බෑ ඒක බ්‍රහන්තරත්වයක් විදේශාකාරණ කියන අන්න එතනදී මේ කඩ කඩ බ්‍රේක් ගහලා ඒක පාර බ්‍රේක් ගහන විට හරියන්නේ නැහැ. කඩ කඩ බ්‍රේක් ගහලා හෙලෙන් පල්ලට දාගන්න සෝ පාරේ උඩ වාහනේ නතර කරගත්තා නම් සංහාන් සාරතිම් බ්‍රුන් මං හොඳට කතාචාර්යයි කියනවා නැත්තම් නිකන් මේ ඩෝන්ලනු අල්ලන්නේ විතරයි. කලබල වෙච්ච ලාවේ රතේ පෙරලා ගත්තා නම් පල්ලෙහාට එයාට කිසිම රතාචාරයක නම පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපි මේ යන ගමනේදී අපිට අනිවාර්යයෙන්ම නුරුස්නා දේවල් එනවා. එන්න කියලා ප්‍රාර්ථනා කරන්න බෑ එනවා. ආන්නේ ආපු වෙලාවක මට දැන් ඇවිල්ලා තියෙන මේ නුරුස්නා ගතියක් එහෙම නැත්නම් ව්‍යාපාදයක් කියලා දැනගෙන මේ ව්‍යාපාදයේ නිසා වැටෙන්න දෙන්නේ නැතුව ඔක්කොම ඒ කියන්නේ වාහනේ දැන් යන්නේ අහන්න නැතුව යන්නේ ඒ දන්න ක්‍රමයට මේ වාහනේ පෙරලෙන නැතුව නතර කර ගන්න ගන්න උත්සාහය යෝගාවචරයට සීල ශික්ෂාවෙදි කරන්න බෑ අනිතික තරහක් ඉන්නේ නැතුව කරන්නත් බෑ ද්වේෂයක් එන්නේ නැතුව කරන්න බෑ මේ පරිශ්‍රණය කරලා බලන්න ද්වේෂය අවශ්‍යයි. ඒ ද්වේෂය ආප වෙලාවේදී දැනගන්න පුළුවන් නම් මට තියෙන කේන්තිය මේක අභිජ්ජාව නෙවෙයි, දැඩි ලෝභය නෙවෙයි, අවීන්තාව නෙවෙයි, මේක ද්වේෂය. මේ ද්වේෂය ආප වෙලාවක මම මේ සතිය යොදන හැටි කොහොමද කියලා දැනගෙන පාණි පෙරලා ගන්න නැති මට්ටමට මේක රැක ගන්න පුළුවන් නම් Taman තේරෙන්න පටන් අර ගන්නවා. සති යම් යම් කැඩිලි නම් සිද්ධ වෙනවා. සති යම් යම් හැල හැපිලි සිද්ධ වෙනවා. නමුත් 100ක් කැඩෙන්නේ නැහැ. ආයසරයක් පටන් අරගෙන ගැම්ම දිගේ අරගෙන යන්න පුළුවන්. හරියට මොකක් හරි නුරුස්නා දෙයක් නිසා සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා හෝ හිතවිල්ලක් නිසා හෝ හිත පිටකී ගමන් සදාචාරයේ වාදයක් අපේ හිතේ වැඩ කරනවා නැද්දකින් කියලා හිතනවා මෙච්චර භාවනා කරට යන්නේ සද්දෙකට ගියා කියලා. නමුත් ඒ ප්‍රතිච්ච කෝදේ තියෙන වෙලාවක එයා තීරුම් අරගෙන හරි දැන් මට හිත පිට ගියා. ඒ හිත පිට ගියේ දැන් තියෙන කාරණා දෙකක් නිසා එකත් හරි ලස්සනයි. මේ බලාන ඉන්න අරමුණ නුරුස්නා ගතියක් තිබිච්ච නිසායි මේ පිටින් ආපු අරමුණ මෙච්චර හිත පැහැරගන්න. ඒක සාමාන්‍යයෙන් බලපන තිකනාර තේරෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ පිටින් ආපු අරමුණ වඩා විචිත්‍ර නිසා හෝ බලවත් නිසායි හිත පිටිකේ. හුඟක් වෙලාවට වෙන්නේ ඒක නෙමෙයි තමයි මෙතික් කල් කරගෙන හිටපු භාවනා අරමුණ පිළිබඳව නුරුස්නා ගතියක්. ඒකාකාරීකමක් වෙනවා. ඒතර පුංචි පිටින් අරමුණක් ආවම හිත පයින්නවා. යෝගාවචරය අර පිටින් ආපු අරමුණට බැන්නට Taman අර කරගෙන ඉන්න භාවනාවේ මූල කර්මස්ථානට ඇතිලා තියෙන නීරසකම එහෙම නැත්නම් නිදිමත ගතිය, ඒකාකාරී ගතිය දැකගෙන හිටියානම් අර අඳින්න අඳින්න කාට හැරෙනා වගේ ඒ වෙලාවට හිත පිටපයින්නවා. අන්නේ දෙක ඒක අමතර තොරතුරක්. කෙසේ නමුත් තරහක් ගිය වෙලාවට නොමනා වෙච්ච වෙලාවක ඒ තරහව තියෙනවයි කියලා කියන්නේ භ්‍රාන්ත රතේ හසුර ගන්න දන්නේ කියලා. එයා දැනගන්න ඕනේ මේ කේන්තිය මාව රත් පාරෙන් පිටපනන. පාරෙන් පිට ගන්න නැතුව කේන්තිය පැත්තක තියෙද්දි මට දැන් දැනුමක් තියෙනවනේ නොසීටි යුතු තැන සේවනය කළ යුතු තැනක නෙවෙයි හිත තියෙන්නේ කියලා. මේ සේවනය කළ යුතු තැන දන්නවනේ දැන්. තමයි මෙතෙක් කරේට භාවනාව. එතකොට මේක අසේවිතබ්බේ මේක සීවිතබ්බේ. අන්නේ දෙකේදී මේ සේවනයේ නොකළ යුතු තැනක ඉන්න වෙලාවේදී ඒ බව දැනගෙන ඒත් එක්ක හිතේ නොමිලීම හම්බෙන द्वේෂය දුන්නට ඒ පැකට් එක බාර ගන්න නැතුව නැවතත් සේවනය කළ යුත්තක් ගෙනියන්න නම් ඒ වැරදුනා කියලා කියන द्वේෂය නැති කරගන්න ලෑස්තිලා යන ගතිය කියලා කියන්නේ මේ පාර යනකොට මේ වගේ අනතුරු එනවා මේ වගේ බලාපොරොත්තු වෙච්ච නැත්නම් එනවා අන්නේ වෙලාවට මේ කේන්ති ගියොත් මාරපාක්ෂිකයි ඒක තමයි කෙලස් කියන්නේ අන්නේ කේන්ති නොවීමටයි මම මේ ප්‍රතිතද කරගෙන ඉන්නේ දත කාගෙන ඉන්නේ කේන්ති නොගෙන ඉඳලා බෑ මම නැවත සේවතබ්බේ සේවිතබ්බේට ආරක්ෂක භූමියට සතිය ගෙනත් යන්න ඕනේ කියලා කවදාහරි මේ ඊටාම දුෂ්කර මේ අභ්‍යාසයේ කෙරුවයි කියලා හිතනද ආපහු අරමුණට ඇවිල්ලා බලනකොට පුළුවන් වුණොත් සමහරට අරමුණේ වගක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැතුව නැවත අරමුණට එන්න පුළුවන් Taman හිටපු අරමුණට කිසිම කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් කාට හරි යෝගාවචරයට පුළුවන් නම් මට කැස්සක් කියලා බාධා වුණා. මට හිතවිල්ලක් කියලා බාධා වුණා. මට වේදනාවක් කියලා බාධා වුණා. නමුත් මම මේ බාධා වේදනාව සද්ද හිතවිල්ල තියෙද්දි මම නැවතත් ආනාපානේ බැලුවා ආනාපානේ තියෙනවා. මම අරකට එක නඩු කියන්නේ නැහැ. කුරුට්ටු වෙන්න යන්නේ මම ආවා ආනපානෙ කරදරයක් නැතුව හිත අපසරයක් ආනපානෙ හිටියනම් ඒකට කියනවා සතුප්පාදී කියලා පිට ගියේ සතිය නැවතු උප්පතියන අන්න එතෙන්ට ආවනම් යාට අර ඉස්සලා කිව්වගේ අමතර තොරතුරක් දෙන්න පුළුවන්. මේක නැවත ඇවිල්ලා බලනකොට ආස්වාද ප්‍රසවාසයේ කලබල වෙලා නැතිනම් හිත පිට ගියයි කියලා කෙලස් ඇතිලා නැහැ. යම් මේකින් නැවතෙනකොට ආනපන කලබල වෙලා ඒකට හිත දාගන්න බැරි වුණා නම් අතරමැදි යම් ප්‍රමාණයක් කෙලස් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ සිද්ධිය වෙන්නේ ඉස්සල්ලත් තිබුණ සතිය නම් හිත සිද්ධිය කැත්තක් හරි වේදනාවක් හරි සද්දයක් හරි මොකක් හරි වෙන්න පුළුවන්. පස්සෙත් හිත තියෙන සතිය නම් අගටයි මුලටයි සතිය තියෙනවා නම් අතරමැද කැලේ තියෙන කෙලෙස් අහෝසි වෙනවා. ඒ නිසා Tamanට දැනගන්න පුළුවන් මේ කෙලෙස් ඕන නම් කෙලෙස් වශයෙන් මල්ලේ දාගන්නත් පුළුවන් කෙලෙස් අහෝසි කරන්නත් පුළුවන්. ඒ සඳහා කලබල වෙන්නේ නැතුව හිත නරක කරන්නේ නැතුව නැවත තමන් හිතපු සේවිතබ්බේට හිත ගෙනලා තියන්න පුළුවන් නම් සතුප්පාදේ ඇති කරන්න පුළුවන් නම් කොච්චරක් ඊට ඉස්සලා මේ අභ්‍යාසය කරලා කොච්චරක් සතිය පිළිබඳ විශ්වාස කරලා මේ වෙලාවේදී කේන්ති නොයෑම තමයි ප්‍රධාන දේ කියලා දහස්වර වරද්දලා කවදා හරි පුළුවන් වුණොත් කේන්තියන්න කාරණාවක් තියෙනවා තමයි. නමුත් කේන්ති කිව්වොත් මට හතේ ප්‍රාන්තරත්තේ පෙරලෙන්න තියෙනවා. ඒ නිසා මම කරන්න තියෙන්නේ කේන්තිය පැත්තක තියලා සතියේ ආපහු ගෙනලා අරමුණේ තියාගන්න එක කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ කියනවා. පමාදේ න කම්පතිති සති බලං කියලා. පමාවට වැටෙන. හිත අරමුණෙන් පිටපයනවා. කම්ප වෙන්නේ නැත්තම් එතකොට යාට පුළුවන් ආපහු කොරස් කටේ අත දාගන්න. කම්පා වුණොත් කොරස් කටේ අත දාගන්න බෑ. ඒ නිසා වැරදිදී පමාවේදී අප්‍රමමේ ද්වේෂයක් වෙන දෙයක් ආපු වෙලාවේ කම්ප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඉවසන්නා නිවන් දකි කියලා ගුරුව පාඩයක් තියෙනවා. එතෙන්දි කලබල වීම අපි හිතනවා මේ සදාචාරවාදීව අපි වෙලා කලබල වෙන්න ඕනේ කියලා. මොන වාදයක් කරන කලබල වුණත් කෙලස් උපදින්නේ Tamange account එකට තමයි. ඒ නිසා එතෙන්දි කෙලස් තරහ උපදව ගන්න නැතුව නැවත සතියේ අරමුණට ගෙනත් දාලා කවදා හරි හිතනද යෝගාවචරයේකට භාවනා කර්මස්ථානයේ පොතක් වාර්තාවක් ලියන වෙලාවේදී මම මෙහෙම භාවනා කරනකොට මට මෙහෙම සද්දයක් ආවනවා. ඒ සද්දේ නුරුස්නා ගතිය තියේදී මම නුරුස්නා ගතිය පිටිපස්සට ගියන්නේ නැතුව මේ සද්දේ අස්සෙම නැත්තම් සද්දේ හිත දුවද්දිම මට නැවත ආනාපානට එන්න තියෙන හැකියාව බැලුවා. මට එන්න පුළුවන් වුණා. ඇවිල්ලා බලනකොට ආනාපානේ කලබල වෙලා නැහැ. ආනාපානේ මගේ හිත පිළිගන්න කැමතියි. අන්නතර විචිත පිළිගන්න කැමති කියලා. මෙන්න මේ වார்த்தාව ලියලා දෙන්න පුළුවන් තරම් කෙනෙකුට සතියත් එක්ක යාලුකමක් තියෙනවා. සතියේ සුවදකමක් තියෙනවා. ඒක හුරු බුහුටිකමක් කිය හැකියි. ඒක විශිෂ්ට දක්ෂකමක් කියන්න පුළුවන්. ඒක සතියට දෙන සුවිශේෂී පදක්කමක්. අපි කරන්නේ සතිය අමාරුවේ දාලා කේන්ති ගන්න. කේන්ති ගත්තොත් ක්‍රොස් කටේවත් අදා ගන්න බෑ. ඒ නිසා කේන්ති නොගන්න හිතාගෙන යන්න නම් සාමාන්‍ය සතිය මේ වැඩේ කරන්න බෑ. එහෙම නැත්නම් මේ අපි කියන සති මාත්‍රාවේ මේ වැඩේ කරන්න බෑ. මේ අඛණ්ඩ සතියක් තියෙන්න ඕනේ. තියලා මේ සතියට gedara වැඩ දෙන්න ඕනේ. මේ සතියට අතිරේක අභ්‍යාස දෙන්න ඕනේ. දීලා කියන්න ඕනේ ඔය තනි පොළවේ යන එක නෙමෙයි වැඩි. මේක විසම ලෝක විසම පළවේ යද්දි වෙන වාහනේ එහෙම්ෙන් යද්දි තප්ප ගන්න නැතුව බේරගෙන වැඩේ කළ දෙන්න කිව්වට පස්සේ සතිය පුදුම මං මං කියන වචනේ තියෙන්නේ ගැළපෙන එකක් නැහැ මම කෙල්ලෙක් ලොකු වෙනවා වගේ ලොකු වෙනවා කිල්ලන්ගේ ওই ලොකු වෙනවට කියන්නේ මේ ලිංගික පරිණතිය කියන කොල්ලන්ගේ වෙනවා කවුරුවක්වත් පාට දන්නේ නැහැ ගණන් ගන්නෙත් නැහැ. වෙනවා. කිල්ලංගේක මහා ලොකුට ගන්නවනේ. ඒකයි මම ওই කිල්ලංගේ එක කියන්නේ. එතකොට මේක තීරේ කියලා සතිය ලොකු වෙනවා එදා. එදාට තීරේන පටන් අර ගන්නවා මෙයා ලිංගික පරිණතියකට ඇවිල්ලා තියෙනවා. අරමුණු දෙකක් දුන්නාම සේවිතබ්බ සේවිතබ්බ තෝරලා ආපු රැල්ලට යන්නෙත් නැහැ. ආරමුණේ ප්‍රබලතාවයට යන්නෙත් නැහැ. ආවේගයට යන්නෙත් නෑ දෙක තෝරලා මෙන්න මෙතන ගෙනත් තියාගන්න පුළුවන් වෙනකොට අර ආවේගය නිකම්ම පච වෙනවා. අපිට දෙන්න හදන ද්වේෂය දරන්න බැරුව යනවා. ද්වේෂයට පහන දෙන්නේ ද්වේෂයට ද්වේෂ කිරීම. අපි සදාචාරයෙන්ම අපි හැමදම කරන්නේ ද්වේෂයට ද්වේෂ කරනවා. ඒක ආහාර වෙනවා. ද්වේෂ කාට පස්සේ ඒකට ආහාර දෙන්නත් ඒවා පොර දෙන්නත් ඒවා. ඒ වෙනුවට සතිය පිටවනවා. එන්නේ මේ වෙලාවේදී ඒ කරන ශිල්පේ එන්න ඒ කියන සුවිශේෂී භාවය මම දන්නේ මොනම විශ්වවිද්‍යාලයකත් උගන්වන්න පුළුවන් වේද කියලා. ක්වීන්ස්ලෑන්ඩ් යුනිවර්සිටි එකෙන් ඉස්ලාම් උගන්වන තැන. ඒ අපි අවුරුදු හතරක් පහක්ම දැන් දිගටම උගන්වනවා. මේ අල්ලුවද නැද්ද කියන්නේ මට දන්නේ නැහැ. ඒක අය අල්ලගත්තද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ යුනිවර්සිටි අපවණින් හරියන්නේ නැහැ. මේ වැස්සට ටීචර්ස් කොට වුණාට අපිට ඩිග්‍රී දෙන්න බෑනේ. මේ වැස්සට කොට වෙච්ච එකනේ. එහෙම නෙමෙයි කරලා බලන්න. එන්න රෙන්ඩ ඔය කැස්සත් එන්න ආයෙන වැස්සත් එන්න ආයෙන වැතරත් එන්න ආයෙන මොකක් ආවත් පුළුවන් දෙකල බලන්න කඩන්න. කඩන්න පුළුවන් නම් ඒ කියන්නේ මගේ සත්‍ය එච්චර ශක්තිමත් නැහැ. ඒක වේබු සෑඩෝ සඳහන් කරනවා. භාවනා කරන පිළිසිය අතර ඉඳගෙන කවුරු හරි දොරක් අයියෙන් වහනවා. කවුරු සිසිරි මල්ලක් හොල්ලනවා. එන්න කවුරුහට කහිනවා. ওই වෙනකොට ඉතින් අර මනසගේ හිත ඇතුලේ පුදුමාකාර තරහක් යන කොච්චර මාරුවෙන් දවස් 10 නිවාඩු දාගත්තා. මෙතෙන් ඩවට පස්සේ මේ කන ළඟට ඇවිල්ලා කක් කක් ගන්න පටන් ගන්නවා. නැත්තම් දොර අයියෙන් වහන නැත්තම් සිටි සිටි මාළු වලන කියලා ඉතින් ඇතුලේ මේ මේ ඇහැට ගුණක් කරනවා වගේ එනවනේ කිරි කිරි කිරි සද්දයක් එනවනේ. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේට චෝදනාවක් කරනවා කියන්නේ ඊට පස්සේ ඒ ශාංශ කියන හොඳයි. දැන් තමයි මේ මේකේ සද්දෙට බාධා වුණානේ. ඉන් තමයි හිතා ගන්න පුළුවන්ද මයි ළඟ තියෙන සතිය කැස්සටත් කෙරෙන සතියක් කියලා. එච්චරයි ගන්න දෙන්නේ. කවදා හරි මම යන්න ඕනේ කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට නම් සතිය ගන්න මගේ සතිය දැන් කැස්සට කැඩෙන සතියක් පැත්තට කැඩෙන සතියක් කියලා මේක අඩීමක් කරන කරලා හරියට මේක ගත්තොත් මේ අභියෝගයක් විදිහට දවසක් එයි තමන්ට ඒ වගේ පුංචි දේවල් තියේදී සතිය පවත්වන්න පුළුවන්. එදාට තේරෙයි අර බාධා වුණයි කියලා ද්වේෂ කරලා නඩු විසඳනවා වෙනුවට ඒකෙන් පරිතද කර ගැනීමක් කළොත් තමන්ගේ සතිය වැඩි වෙච්ච දවසේ තමන්ට අර මනුස්සයාට ඉස්තුති කරන්න හිතෙයිලු මේ මනුස්සයා තමයි මට මේ කැස්සට සතිය කැඩෙන්නේ නැති මට්ටමට ආවට පස්සේ කැහැලා කියලා දෙන්නේ එතකොට ගිහිල්ලා ස්තුති කරන්න හිතේ කියලා දෙනවා. ඒ තරම් මොඩ වෙන්න එපයි කියලා තියෙනවා. ළඟ ඉඳලා thank you කිව්වට කමක් නැතිද? ඒ තරම් විස්තර සහිතව කියනවා මේ හැම බාධකයකම ආධුනික සතියට නම් බෑ ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් යම් මට්ටමකට ආවට පස්සේ ඒ සතියට ඒ gedara වැඩ දෙන්න ඕනේ. මේ වගේ අභ්‍යාස දෙන්න ඕනේ. දෙනව නෙවෙයි, දෙවෙනවා. ඒක තමයි සංසාර සම්බන්ධතාවය. ආන්නේ වෙලාවේදී ඒක අවස්ථානුකූලව පාවිච්චි කරන්න බැරි නම් ඒකේ කවුරු හරි චෝදනා කරනවා නම් ඒ පුද්ගලයාගේ තියෙන සතිය දුර්ලකම සහ පෞරුෂත්ව දුර්ලකමක් තියෙනවා. ඒකට නිඳ කරන්නත් එපා. ඒක උදව් කරන්න ඕනේ. මොකද හැම කෙනා උපදිනකොටම ඔච්චර බලවත් සත්‍යයක් ඉන්නේ නැතු ඉන්නේ වෙන්නේ ඉන්නේ ටික ටික කරගෙන යන වෙලාවෙදී නම් ඇත්තට පුංචි දෙයක් කරදර වෙනවා. නමුත් ඉස්සරහට යනකොට ඒ සීල ශික්ෂාව ඉක්මවලා මේ සමාධි ශික්ෂාවට ගියාට පස්සේ තේරෙනවා මේ පුංචි පුංචි Taman කෙරෙන කරදර વિશે Taman කායෙමත් උපකාර නොලබා ස්ව තමන්ගේම ශක්තියෙන් වැඩ කරන්න යෑමෙන් තමයි මේ සතිය මේ මල කැවෙන්නේ, Java කැවෙන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රියා කරන්න පුළුවන් නැත්නම් ක්‍රියා ශක්තියක් දිනුනේ. ඒකට අපි අත්දැකීම කියලා කියනවා. පොතේ කොච්චර කියුවත් දැනට ඊට ආයේ සතිය නැතු වෙන මොන පිංකම් කරත් මේ දෙයට යොදවලාම කරනවා හරියන්නේ ඒ නිසා හැම බාධකයක්ම අප කරා පැමිණෙන්නේ අපිට මොකද්දෝ පාඩමක් උගන්වනවා ඒව එන්නේ මේ ආවට ගියාට නෙවෙයි. ඒව එන්නේ හේතුඵල ධර්මයක් අනුව. ඒ නිසා ඔක්කොම අල්ලන්න යන්න එපා. Tamante මේ වෙලාවට ක්‍රියාවත් කරන්න පුළුවන් දේ අල්ලගෙන ඒ කට්ටේ පන්නගත්තොත් ඒක තරින් වෙන්නේ නැහැ ඒක. පුංචි පුංචි කට්ට රාශිය ගියාට පස්සේ Taman විශ්වාසයක් දෙනවා. දැන් නම් මේ වගේ දෙයක් බාධා වෙන්නේ නැහැ කියලා. ඒකේ උනාට ඊට එහයින් තියෙන ඊට ලොකු සද්දයක්, ඊට ලොකු වේදනාවක්, ඊට ලොකු හිතවිල්ලක් එන්න පටන් ගන්නවා. ඉතින් පේන්නේ එකක් වෙනකොට ඊට වැඩි ලොකු එකක් වෙනවා කියලා. නමුත් ਸਰවඥාන්සේ පොඩ්ඩක් ඒකට පොඩි ධෛර්යයක් දෙනවා. මේක Tamanගේ පස්චිම භවේ නම් නිවන් දකින්න භවේ නම් ඒ වගේ එන්න තියෙන කරදර වහ වහ එන්න පටන් ගන්නවායි කිය. වැඩ ඔක්කොම කවුල් බැලන්ස් කරන්න හදන්නේ. ඒ නිසා දැනගෙන ඉක්මන් ඉක්මන් එනේ වටික වැඩ ඉවර කරගන්න කියනවා නැත්නම් ඉවර කරගන්න බැරි නෝ තපායයි. අඟුලිමාල හමුදෝ කැපුවනේ 999ක්ම ගණන් කරලා ගණන් නොකරවපු ගාණක් නැහැ. දර්ශනාංශ ගෙන්නකට ළඟ තියාන උපදෙස් දුන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පිළිපාත යනකොට කවුරු හරි අඹ ගහකට ගලා ගියොත් අතට තමයි වැදෙන්නේ. ඉතින් එනකොට ලේ පෙරාගෙන, සිරු චිවුර ඉරාගෙන, චිවුර පාත්‍රේ නැහැ. හැමදාම මොනවා හරි අවුලක් මේ කර්ම ශක්තිය කැහැටි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා මම දන්නවා හොඳට මේ ළමයා ගල් ගැහුවේ මට නෙවෙයි. නමුත් වැදුනේ මට. ඉතින් පුදුරාසි කියනවා අඟුලිමාට ඕක ඉවසපන්. ඉවසෙපේ නැතුව ඔය කියන විදිය මට්ටමකට හිත ගන්න නැතුව ගියොත් එම අපායට ආය බුද්ධ කල්ප කීයකට එන්න වෙයිද නැහැ. ඊට වෙඩි අමාරු නැද්ද? මේ එන කරදරේ විඳපන් කියලා. ඊට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුදුමාකාර ශක්තියක් ආවා. තමන් කරපු අකුසල දන්න නිසා මේවා මෙහෙම වෙන එකට ශේෂ කර්ම ගෙවීමක් ප්‍රධාන කර්ම ගෙවීමක් නෙවෙයි කියලා ඒවට සාදර වෙනව කොච්චරද කියනවනම් කිසිම වෙලාවක කායිමත් අහන්නතෝ මේකම උන්වහන්සේ ගත්ත කර්මස්ථානෙට මොන කරදරයක් ආවත් මේ ගෙවෙන වෙලාවක් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ඒක නිසා යම් වෙලාවක අඟුලිමාල රහතන් වහන්සේ රහත් වුණාට බුදුරජාණන් වහන්සේ මහේ තාක්කේ මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්නා. මොන කතරයක් ආවත් චරිචුරු ගන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. එයා දන්නවා මං කරපු දේවල් වල හැටියට මේ මට්ටමින් යන්නේ ඒක හොඳයි. කවුරු හරි දන්නවද අපේ account balance එක කොච්චරද කියලා අපි කී දහයක් මරලා තියනවද කියලා. අපි කොච්චර හොරකම් කරලා තියනවද කියලා. කොච්චර කාමීච්ඡාචාර කරලා තියනවද. අපි මේ දැන් නම් හිතනවා මම මේ ආවල් ආවල් විභාග පාස් කරලා ඉන්නින්ද මට කවුරුත් නයි පෙන පෙන්නන්න දෙන්න එපා, බනින්න දෙන්න එපා කියලා. මේ අපි දන්න ගෑල්ලනේ ඔය. සමාරුචි පිළිගන්නේ නැතුව ඇති මේ කර්මයේ තකර්ම බලය. පිළිගන්නව නම් අපිට මේ පේන කෑල්ල අල්ලගෙන ඒකෙන් විනිශ්චය කරන තරම් තකතිරු අමන මරි පතු මනසක් අපිට තියෙනවා. කොච්චර පොඩ්ඩ අපිට පේන්නේ. ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත ලෝකේ සියල්ලම දැකලානේ. ඒක නිසා සතිය වඩාගත්තට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා නම් ඔය සීල ශික්ෂාව ඇති කරගත්තට පස්සේ සමාධි ශික්ෂාවට යනවයි කියලා කියන්නේ එයා යුද බිමට යන්නේ. එයා මේ ඉන්නේ මේ යුද සපලොන්ගේ හතුරුන්ගේ අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. උඹ ඉස්සරහොත් උඹ මං ඉස්සරහොත් මං. ආන්නේ විදියට එන කෙලෙසය පමා වුණොත් පරාදයි අප්‍රමාද වුණොත් දෙනවා. ඕනෙම කෙලෙසක මොන්න තරම් ජවයකට එන එකට හරි ගමන්නේ. ඒක හැදීගෙන එනකොටම එහෙම නැත්නම් කොම්බ දානකොටම හොස් දානකොටම අල්ලගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා වාසිය Taman අතේ. එහෙම නෙවෙයි ඒක හැප්පඳිලා වැවිලා වැවුනොත් ඊට පස්සේ අතට වෙනවා. ඒක කමක් නෑ මං ඊගාව දවසේ මේ කෙලෙසෙම මෙච්චරේ කලින් අල්ල ගන්න ඕනේ කියලා. ඒ අප්‍රමාදීව කටයුතු කරන පටන් අරගත්තොත් මේ සතිය වැඩ ගන්න ගන්න පුදුම සූක්ෂම තත්ත්වවලටපත් වෙනවා. එහෙම නැත්නම් කුසලතාවලටපත් වෙනවා. ඒක තියුණු වෙන්න පටන් අර ගන්නවා. ඒ තියුණු භාවයේ සතියේ උපරිම තියුණු භාවයේ කියලා හිතනකො ඒක උප්පත්ති ඉඳලා පිළඟ තිබිලා තියෙනවා. වැඩගත්තේ නැත්තම් මල කරගන්නවා. බුදුචන්දන්සේ කරන්න හදන්නේ ඒක පෙන්නලා මේකට කියනවා භව සම්පatti කියලා. මේකට කියනවා උපනිෂේ සම්පatti කියලා. උපනිෂේ සම්පatti ක්‍රියාවත් කිරීමෙන් තමයි එයා දැනගන්නේ මේ manussත් භාවයේ තියෙන වටිනාකම. දැන් අපි කරන්න හදන්නේ කරදර නොයන විදියට බොත්තම් තද කරලා ආරක්ෂක මැදිරිය වලට ගිහිල්ලා දරුවන් ප්‍රශ්න නොයන විදියට හරි ගැසලා දීලා උන් නිකන් මැටි බබ්බු හදන්න හදනවා. පවුඩර් බබ්බු. ඒ ගහේ මේ මේ පොළවේ ගහ ගහ හදන්න ඕනේ. උන් දෙන්න තියෙන කරදර ටික දුන්නේ නැත්නම් ඔයගොල්ලෝ මැරිච්ච මැරිච්ච දවසේ ඔයගොල්ලන් සාප කරනවා. ඔය බොත්තම් තද කරාට වැඩේ හරියන්නේ නැහැ. එන ප්‍රශ්නෙට මොන දෙන්න ඉගෙන ගන්න ඕන. සරුවචාන්සේ රාහුල කුමාරට දුන්න වැඩේ තමයි දෙන්න තියෙන්නේ. අනිගිල මේ සාරිපුත් අහුනට කියන මෙන්න මුට දීපන් දෑවැද්ද කියලා. දුන්නේ මොකද්ද? දුන්නාට පස්සේ බුද්ධිය ගන්න දැනන්නේ කියලා වැසිකිලි තමයි බුද්ධිය ගත්තේ රාජකුමාරයා. දවසක් සරුවචාන්සේ කියලා වැසිකිලිට යනකොට <coughs> කියනට ඇතුළෙත් රාහුල කුමාර <coughs> කවුද මම රාහුල මොකද මං ඊයේ බුදිය ගත්තේ මේකත් කියන ඇයි ආරාපීඩ නැහැ මට ලොකු ආමරකෝ යන්නේ කියලා. මං ගියා. එච්චරයි. අනේ මං ඇවිල්ලා රජ වංශයෙන් මට එහෙම වැසිකිලි ගොඩියන්න බෑ ඒක තවන්න නෑ. උදේ වහන්තර ගිහිල්ලා වැලි දෝතක් මනු අතු ගාලා වැලි දෝතක් ගන්න උඩ දාලා කිනෝ අනේ මට මේ මාන්නකාරක ඔක්කොම ගිහිල්ලා මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා. එහෙම තමයි බුදුරජාණන් හැදුවේ බුදුන් සිදුන දේ වැඩ ඒක. ඒක කිනුවට බෑ. ඕගොල්ලෝ කරන්න දන්නේ මේ නිකම්ම නිකම් මේ පින්න පූල් ගෙඩි වගේක් හදන්න හදනවා ළමයි කියලා. හරියන්නේ. හරියන්නේ උන් හදන්න ගහට ගලට ඔට්ටු වෙන්න හදන්න ඕන. හැදුවොත් උන් අම්මට අපිට දරනවා. ඕගොල්ලෝ හිතන්නේ මේ විදිහට මේ පවුඩර් මලක පවුඩර් ගගා ඉඳලා හිටියොත් හරිය කියලා. මම මේ කියන්නේ මට කිසිම අයිතියක් නැහැ මට ළමයි නැති නිසා. නමුත් මට අම්මා කරපු දේ මතකයි. අපේ අපච්චි කිව්වේ ගෙදර එනකොට බෙල්ලෙන් උඩ තුවාල කරන හිටියොත් විතරයි බලන්නේ. යට පැත්ත ඕන දෙයක් කරපම් මට කරන්න දෙයක් නැහැ. ගහන හොන්දටම ගහනවා. කන්න දුන්නා මදියට ඇවිල්ලා බෙල්ල කඩාගෙන ඉන්නවා කියලා. බෙල්ලේ උඩ විතරක් තුවාලනොත් නිවාඩුවක් දාලා බෙහෙත් ගෙනත් දෙනවා. නැත්තම් බලන්නේ නැහැ. 11 දෙනෙක් ඉන්නවා බලලා ඉවර කරලා හැකයි. උදේ දෙන්න දෙන්න ගැට කාලා අම්මා එළියට දානවා. හැන්දෑවට අවශ්‍ය ගණන් කරලා ඇතුළට දානවා. ඇඳක දෙන්න දෙන්න ඉන්නවනම් අම්මටත් නිින්ද යනවා. <laughs> විස්තර වශයෙන් කෑලි බලන්න වෙලාවක් නැහැ. ඒටි අර ළමයි ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අප්පච්චි මට හොඳටම ඇහෙනවා කියනවා. 아무ත් එක්ක වෙලාවක මාත්‍යෝ මේ මට එකෙක් මරුණයි කියලා ගානක් නැහැ. 11ක් ඉන්නවනේ. මේ අපි ගියේ ඇතුලේ ගෙඩි පිටින්ම ඉන්නවා. දැන් ඕගොල්ලන්ගේ එකයින් එක මරුණොත් මොකද වෙන්නේ? ඌට එම්බිරිසාවක් තවත් මොකද වෙන්නේ? විනාසයි. මං කියන්නේ දරුවන්ට ආදරය කරන්නේ නැහැ. දරුවන්ට ආදරය කරන කෙනෙක් නෙවෙයි. හොඳ මේ යථාර්ථය පෙන්වන්න. පෙන්වන්නේ කොහෙද? මහා හොඳලා දන්නේ නැතුව ඕනෝ පෙන්වන්නේ. ඕගොල්ලොත් කරන්නේ නැදනි ප්‍රශ්නයක් කෙනෙකුට පැනලා යනවා. ඒක නීති ප්‍රශ්නයක් ආව පෙරකොදුරට දානවා. ලෙඩක් ආව දොත්තට දානවා. සල්ලි ප්‍රශ්න ගාවත් බැංකුවට දාන උන් මකරේ වගේ බලන් ඉන්නවා කුට්ටි පිටින් කඩාගෙන ඉතින් අන්තිමට බලනකොට අහම කරපු දෙයක්වත් නැහැ බෙරේ පළුවකුත් නැහැ නඩපු තොවිලකුත් නැහැ ඊට වැඩිය කොච්චර හොඳද තමන් ළඟ තියෙන දක්ෂකාණ්ඩිකේ මේ එනේන දෙයට සතිය හරහා එනතන් සතිය විචිත්තත්වය හරහා හොයන්න බලන්න ඔය හැම කෙනෙකුටම උපදෙස් දෙන්න පුළුවන් බුදුරජාණන් අපිට දීලා තියෙන මේ සතිය පටන් ගන්නකොට හරිම සරලයි ඒ වගේම හරිම බොළඳයි හරිම මෙලකයි. නමුත් මේක පදම් කරලා ගත්තට පස්සේ හැම වගේ ඕනම දෙයකට ගලන්න කොච්චරද කියනවනම් බුදු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කය වචන දෙක හික්මවා ගත්තට පස්සේ මේ මනසෙන් එන එක ඇත්තටම කියන හරීම සියුම්. ඒක කොහොමඩක්වත් කියලා කරන්න බැරි වැඩක්. නමුත් මේ පරිශ්‍රණය කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අරගනි මේ සතිපන සතික්වාම් භික්කවේ සම්බත්තිකම් වදාමි කියලා හැම තැනකදීම අපේක්ෂා කරන්න කියලා. මට මේ නරක හිතිල්ලක් ආවේ මට හොඳ හිතිල්ලක් ආවේ මේ භාවනා කරද්දී ආවේ මේක භාවනා නොකරද්දී ආවේ ඒ මොනම දෙයක් නැහැ දිනු වෙලා එනකොට හැම තැනකදීම බලංගු භාවයක් එනවා ඒ දැන් ඔය අපි කතා කරපු විදියට අධිච කරපදේකදී කොරස් කටේවත් අද්දා ගන්න බෑ නටන්න නැතුව ඒකදී කලියුත්ත කරලා මනෝ සමාචාර අල්ලගත්තා කියන්නේ මේ සතිය සමාප්තිය නෙමෙයි මේ සතිය යම් ප්‍රමාණයකට වැඩි වියපත් කරගත්ත විතරයි. ඊට පස්සේ තව ගොඩක් ඉස්සරහට යනවා තියෙනවා. ඒ ගොඩක් විස්තර මේ සූත්‍රයේ මේ ඉදිරියට කතා කරනවා. හැබැයි මේ මට්ටමට යනකම් මේ සතිය යාන්ත්‍රණය තාතත්‍ය විවිධාංගිකනේ තේරුම් ගන්න නැතුව ඉදිරියව කතා කරාට ඒක නිකන් කලෙමුණින් නමල වතුර එක්කරුවා වගේ. මම අපේක්ෂා කරනවා මේ විස්තර කරපු දේවල් යම් ප්‍රමාණයකට මේ භාවනාවට වෙච්ච කරදරයක් වශයෙන් නෙමෙයි භාවනාවට හම්බෙච්ච අභියෝගයක් වශයෙන් භාවනාවට හම්බෙච්ච gedara වැඩක් වශයෙන් තීරුම් අරගෙන කරන්න නමුත් අසත්පුරුෂ නොවීම සඳහා මෙන්න මෙහි වාක්‍යයක් කියනවා අපි මේ කාටවත් එහෙම හිත හිතා කරදර කරන්න යන්න එපා. එයාට මේ භාවනාවට අභ්‍යාසයක් දෙන්න ඕන කියලා හිත හිතා කරදර කරන්න. හැබැයි ඒකට ගෙවන්න වෙනවා. මම මේ කියන්නේ වෙත පැමිණෙන කරදර, පැමිණි දුක්, පැමිණි රහයි කියා ගන්න ක්‍රමයක් මිසක් මේ මෙව කාටවත් කරලා කරදර කරලා සතිය දැඩි කරන්න හදන කතාවක් කිසිම දැනක සාසනේ නැහැ. පැමිණුණොත් කරදරයක් අන්නේ පැමිණිච්ච කරදරේට Taman ළඟ තියෙන ආයුධපකරණ ටික පාවිච්චි කිරීමයි තියෙන්නේ. ඒක දවසින් දවස දියුණු වෙනවා. ඒ කියන්නේ පරිඋත්ථාන කෙලෙස් වලට වැඩිය සූක්ෂමයි. විතිකම කෙලෙස් වලට වැඩිය සූක්ෂමයි පරිඋත්ථාන කෙලෙස් සත්‍යක සත්‍ය වැඩ කරන්න හැටි. ඒක හොඳ පරිචයක් දක්ෂවම කාඩ් පස්සේ තමයි ওই අතරමැදම ටික ටික වෙනවා ඍජුවම අනුසය කෙලස් වලට ගිහිල්ලා ඉතාම සූක්ෂම විදියට වැඩ කරන හැටි යාන්ත්‍රණය දැනගන්නේ අර පිටිකම කෙලෙස් පරිඋත්හාන කෙලෙස් එක වැඩ කරලා වැඩ කරලා පුරුදු කරගත්ත සතිය. ඉතින් ඒ සතිය වෙනුවට ඒ දෙක නැතුව ඒ දෙක පුහුණු කරන්නේ නැතුව අනුසය කෙලෙස් ගැන හිතනවා හිතන්නවත් බෑ. ඒක නිසා අපිට යන්න ඕනේ නම් කවදාරියේ උසස් පෙළ පන්තියට අපි දැනගන්න ඕනේ මේ මුල් මුල් ලිව්වා පිටික්‍රම කෙලස් කියන කයේ වචනේ සිල් නැත්නම් දුචරිත නතර කරන එක 100ට 100ක් ඒත් කරන්න බෑ තිබුණට වැඩිය පොඩ්ඩක් තියෙන වාට වග බලා ගන්න. ඒ වගේ මේ මනෝ සමාචාර කියන එකත් 100ට 100ක් අදාකත් කරන්න බෑ. නමුත් හැමදාම ඊට වැඩිය පොඩ්ඩක් වැඩි වෙනවා. දක්ෂතාවෙ ටික ටික වැඩි වෙනවා කියලා බැලුවොත් Taman එකෙන් වෙන්නේ මොකක්ද? Taman ඉන්න පරිසරයට අනුවර්තනය වෙන එක තමයි. පරිසරයට ගැටෙන්න යන්නේ. පරිසරය හදන්න යන්නේත් නෑ. Taman බලනවා පරිසරයට අනුවර්තනය වෙන්න. ඒ අනුවර්තනය වෙන්න වෙන්න වෙන්න Taman තේරෙන පටන් ගන්නවා ගැටුම. එහෙම නැත්නම් ඝර්ෂණය අඩු වෙලා ඒ අනුවර්තනේ නිසා තමයි තියෙන මේ ආතති ගති අසහන ගතිය අඩු වෙන වගේම මේ කරදරයක් ආවම කල යුත්තේ මොකද්ද කියලා කල්පනා කරන එක ඔළුව ක්‍රේල් වෙන වැඩක් නෙවෙයි. මනසේ තියෙන දක්ෂකමක් වෙනවා. ඉද පිටින් අවශ්‍ය උපකරණ හදාගෙන බාල දක්ෂවරේ කෝටු ගැලක් කරන අවශ්‍ය වැඩේ කරගන්නේ කොහොමද? වෙහි හරිය ගිහලා ඔක්ක කරන්නේ නැහනේ අවශ්‍ය දේ හදාගෙන එතනින් වැඩේ ගන්න කොහොමද ආන්නේ වගේ Taman තුලම ඒ තැනට ගැලපෙන තන්නසි නුවණ පාවිච්චි කරලා වැඩේ කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා යන්නේ යන තැන මතුවෙන ප්‍රශ්න වල හැටියට අනුවර්ත වීමේ හැකියාව තියෙනවා මේක නිසා මේකේ දක්ෂකම නිසා මුළු ලෝක ගෝලයේ පුරාම පැතිරිච්ච එකම සතා සතා මනුෂ්‍ය විතරයි අනික හැම සතාම භෝගෝඩිය කරනවට සීමා වෙලා තියෙනවා යම් යම් භූවිෂමතාවලට සීමා කරන මනුස්සයට නෑ. මනුස්සට ඕන තැන කෑම ගෑන්න පුළුවන්. ඒ ඒක තව ගොක් ගුණ කීප ගුණයකින් වැඩෙනවා. මේ සතිය යොදලා කල්ප කෝටි ගානක සිද්ධ වෙන මේ අනුවර්තය වෙනුවට සතියෝදල ඒ වෙලාවේ කරන්න පටන් අරගත්තොත් තමන්ට කරදර කරන හැම කෙනෙක්ම තමන්ගේ සතිය තියුණු කරගන්න උදව් කරන කෙනෙක් බාටපත් වෙනවා. එතකොට අර බාධක ධර්ම සාධක බාටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට විතරයි අපි ওই ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන සියුම් ධර්ම වලට තමන් තුළ නොතිබිච්ච කුසලතා තමන් තුළ නැතිවෙච්ච ආයුධ උපකරණ ගොඩක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒක හෙටට කල් තියමු. අද මේ කියපු කාරණා ටික මෙතෙක් කරගෙන ගිය වැඩේ තවත් සාර්ථකව නැත්නම් සෙල්ලක්කාර විදියට එහෙම නැත්නම් යෝනිසමංස්කාරයේ යුක්තව කරගෙන යෑම සඳහා තමයි මෙතෙක් අහලා තිබුණු බණත් කරලා තියෙන පරිශන අත්දැකීම්නොත් මේ බණත් එකසේ හේතු වාසනා වේවා හේතු වාසනා වේලා මතුවෙන මතුවෙන දේවලට Taman තුලින්ම උත්තර සොයා ගැනීමේ කුසලතාවේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට ධනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි පසුගිය දවස් ටිකේ මැති කරගත්ත චාරිත්‍ර හැටියට එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ ලෝකවාසී සීල සත්‍යයන් සමග අපි උපයාස ප්‍රයා ගන්න ලද යම් කුසලයක් වෙනවා නම් හදා බෙදා ගැනීම සඳහා පෙළඹෙමු මුදිතාවෙන් අනුමೋದනා සීර්ෂේ එත්තාවතාචගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ ittavata චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝද සබ්බ සම්පatti සිද්ධියා ittavata චංගම්මේහි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 සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තප්පං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සීලවන්තං ගුණවන්තං යක්කෙත්තං අනුත්තර බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රවදිතේ අනුපාදකප්පිපාවිය සතර සීලතාවා සම්බුද්ධ යම් රෝසපත්තිත්වාසුපත්තම්